මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්නයන්. මුවන් පැලස්සේ කීරාලාරච්චිලගේ පියා වූ මහප්පු මහරාල බලාපොරොත්තු නොවූ දිනයක හදිසියේ මිය යාම නිසා බූදලය Taman නමටම පවරා ගැනීමට අරාදිමින් සිටි කීරාලගේ බලාපොරොත්තුද සුන්විය. ඔහු සිතා සිටියේ පවුලේ අනික් උදවියට තම සතේක දෙයක්වත් නොදී සියලුම දේ Tamanටම පවරා ගැනීමටයි. අන්න ඒ හැඟීම නිසායි මියගිය මහරාළගේ දියණිය උක්කු මැණිකේට තම පියාට අප උපස්ථාන කිරීමට කීරාල ඉඩ නොදුන්නේ. මේ විත්‍ය තේරුම්ගත් උක්කු මැණිකේත් ඇගේ සැමියා ටිකිරි දුම්බරගේත් කෙසේ හෝ අඩුතරමින් දවසකට හෝ මහරාල් ඔවුන් සිටින දුම්බර නිවාසයට කැඳවාගෙන ගියේ ආරච්චිලට උසාවියේ පෙනී සිටීමට නියමිතව තිබූ දින දෙකේදී පමණයි. කීරාලගේ නැගණිය උක්කු මැණිකේට තම පියා දවස් දෙකකට පමණක් දුම්බරට ගෙන ගොස් ඔවුන්ගේ ගෙදර නතර කර ගැනීමටත් එහිදී මහරාලගේ අට 90ක් රෝග නව 90ක් ව්‍යාධි සුව කළ හැකි වෛද්‍යවරයෙකු ළඟට ගෙන යාමටත් කීරාල ඉඩ දුන්නේය. එදා දුම්බර පිටිසර ගමක විසූ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර මහරාලට ලැබිනා එයින් සුවය ලද මහරාලගේ බෝධලය පිළිබඳව තිකිරි දුම්බර නීතිඥ මහතිබ්ගේ අවවාද අනුව අන්තිම කැමැති බලපත්‍රයක් පිළියෙල කොට එහි මහරාලගේ සිය කැමැත්ත සාක්ෂි සහිතව ලබා ගත්තා. මේ කීරාල කොහෙත්ම දැනගෙන හිටියේ නැති නිසා මහරාලගේ මරණයෙන් පසු ඒ පවුලේ නොයෙකුත් ප්‍රශ්න මතුවුණා. මේ ප්‍රශ්න වඩාත් බලපෑවේ කීරාල ආරච්චිලටයි. මේ අතරේ දක්ෂ දඩයක්කාරයෙකු වූ වෙඩික්කාරයාද කීරාලාරච්චිල මුණ ගැසීමට පැමිණියා. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. උන්ට වටිනවද මං මගේ අප්පච්චිට අවුරුදු ගාණක් තිස්සේ කරපු අප උපස්ථාන පහළ ගොඩට දාලා හිටන් මගේ ඇස් ගෙඩි දෙක වහලා අප්පච්චි එදා දුම්බරට අරගෙන ගියේ. උණ්ඩගේ ලෙඩට බේත් ගන්නට නේද? ඈ ඒ වුණාට ඒ ගෙනුහුම් තියෙන්නේ පෙරක දෝරුවෙකුගේ කන්තෝරුවට තමයි. <laughs> ඒ පෙරක දෝරු උන්නැහිගේ නමවත් මට මගේ නංගි උක්කු දුන්නේ නැහැ. ඇයි ඒ? ආන්න ඒක ලොකු කිරිමෙල් වැරද්දක් නේද මං අහන්නේ. ඉතින් ඒ පෙරක දෝරු මහත්තයා හොයාගෙන මිසක් ගෙදර එන්නේ නෑ කියලා නේද පාන්දරින්ම ගියේ. ඉතින් උන්නේ හොයාගන්න බැරි වුණාද? හොයාගත්තත් ඒ උන්නැහෙලා දෙන්නේ නෑ. බොලන් එතනෝ මං ඒවා කොහොම හරි හොයාගන්නවා. හැබැයි ටිකක් කල්යයි. මට ලොකු සැකයක් තියෙනවා නගාගේ මිනිහා දුම්බරයා ගැන. ඒ කියන්නේ මහරාල මාමණ්ඩි රවටලා මේ ගේ දොරත් ලියවගත්තයි කියලාද? එතකොට අපිට මොකද වෙන්නේ? ඇයි උන්ද ජීවත් වෙලා හිටියේ පහුගිය දවසකවත් ඒ ගැන කල්පනා කෙරුවේ නැත්තේ? බෝලාන් එතනී කවුද දැනගෙන හිටියේ මය අපොච්චි උන් හිටි ගමන් ඔහොම මැරෙයි කියලා. ඒ තුහේ දවසක කිව්ව නේද? අපච්චිගේ බූදලේ සේරම තමුන්ට පවරලා බලපත්‍රයක් ලිව්වයි කියලා. නෑ කියන්න එපා. මං ඒ කීවේ බොරුවටයි. උක්කු නගයි අනික් පැලෑඹුරේ එවුනුයි ඒ බූදලේට ඇහැ ගහගෙන ඉන්න එක මට ඉව වැටුණු හිඳයි මං ඒ බොරුව කීවේ උන්ව රවට්ටන්ට මහද අනුන් රවට්ටන්ට බොරු කියලා කවුද අන්තිමේ රැවටුනේ මං අතින් එහෙම ඒ වගේ දෙයක් සිද්ධ වුණා නම් අද මම මෙතන නෑ නිකන් සුදනවෙන්ට හදන්ට එපා එතනින් තමුන්ගේ පියාණන්දා අපට දෑවැද්දට දෙනවයි කිව්වේ ඒවා ගත්තද ඈ උන්දගේ පණ කෙන්දයන්ට කලින් ගත්තද මං අහන්නේ ඈ කෝ අර තේවත්ත ආ කෝ අර ගෝණගලේ එනසල්වත්ත කෝ කෝ අර එතකොට අර කියා ඒ සේරම කාටවත් පවරලා නෙවෙයි මගේ අප්පච්චි මැරුණේ ඒවා ඒ සේරම තියනවා අනික මගේ සහෝදරය හිතන්නේ මෙච්චර ලොකු මූදලයක් ඇයිති කීරාලා ආරච්චිල දෑවැද්දක් ඉල්ලන්නේ නැති වෙයි කියලයි. ඒත් අර දීලා තියෙන අක්කර පහේ ඉඩම මදිද? නේ මම මොකටද කියන්නේ? අක්කර පහේ ඉඩම. බෝලන් එතනෝ මං වගේ ලොකු ගම්මුලා දෑනියෙකුට මේ මුළු මුවන් පැලැස්සම දෑවැද්දට දුන්නත් මදි. වෙන බෑනා කෙනෙක් නම් මෙලහකටත් එතනගේ අප්පච්චිගේ යම්මගේ මුළු දේපලවලටම විදලා හමාරයි. මේ ඔය අනම්මනම් කතා නවත්තලා අර උක්කුණගයි ටිකිවි සමුන්ගෙම අප්පච්චි එක්ක ගින් ලියාගත්තු අන්තිම කැමති පත්තරේ ගැන හොයා බලන්නේ නැත්තේ ඇයි? ආ මං ඕක ලේසියෙන් අරින්නේ නෑ එතනින්. ඔය කපටිකම කරන්ට ඇත්තේ මයේ උක්කු නගා බැදගෙන ඉන්න අර ටිකිරි දුම්බරයයි. අන්න අර ආපු මිනිහා මිදුලටම ඇවිත් බලන් ඉන්නවා. ඔත්තු බලන්ට ආපු මිනිහෙක්ද? ආ අන්න තුවක්කු බටයක් එළියට ගන්නවා ගෝනි මල්ලෙන්. ආහා තුවක්කුවට ලයිසොන් කොලයක් ගන්නට ලියමනක් ඉල්ලන්ට ආපු මිනිහෙක්ද දන්නේ නැහැ. අනේ මට බය හිතෙනවා. මං යනවා ගේ ඇතුළට. අන්නේ මිනිහා පහළ ඉඳලා වත්ති ඉහළට එනවා. නේ ඉතින් ඔහෙට බැරි වුණාද මැරිච්ච මාමණ්ඩි අපට යමක් වෙන් කරලා නෙවෙද ඒ අන්තිම කැමති පත්‍රේට අස්සම් කෙරුවේ කියලා හොයාගන්න මම යනවා මගේ වැඩක් බලන්න හ්ම් ඒයි ඒයි කවුද ඔතන ඔය මිදුලේ ඉඳගෙන වෙඩි බටයක් එළියට ගත්තේ ඈ ආ මං වෙඩික්කාරය ආරච්චි මහත්තයෝ තමුන්නේ <laughs> දැක්ක කාලයක් හැබෑට ආ වෙඩික්කාරයා කීවා ආහා උඹ ගල්ලෝයේ පැත්තට යනවා කියලා නේද ගියේ ඈ ඇයි ආවේ මේ පැත්තට <laughs> මම මේ පැලැස්සට හොඳ මදිද? එහෙනම් මං ආපහු මං ගච්ඡන්ටද? ආහා එපා එපා එපා යන්ට එපා වැඩිකාරයා යන්ට එපා. මේ <laughs> යාට වරෙන්කෝ <laughs> මට උඹ වාගේ ධෛර්යය තියෙන මිනිස්සෙක් මෙහෙ ඉන්නම ඕනේ. ආ. නයිත් <laughs> මොනවද ඔය ගෝනි මල්ලි තියෙන්නේ? ඇන්නවරෙන් මෙහාට ඇන්නවරෙන් මෙහාට බලන්න ඔක. නරක දෙයක් නම් අරගෙන ඵලයන් මේ හතර මායිමෙන් පිටට ඇයි කන්ද දෙයියොත් මට සාක්ෂි දෙයි මං නරක දේවල් උස්සගෙන මේ ආරච්චිව ලව්වට ආවනම් ඩිංගක් ඉන්න හොඳයි මම මේ ගෝණි පඩංගු මල්ල උනනක මං ගහන ගැට මටම උනා ගන්න බෑ පංගුවක් වෙලාවට ආ උනාපන් උනාපන් විගහට විගහට උනා හරි හරි මම මේ ගැටේ උනනවා ඕ මං උනේව්වා ආ ඕ බලන්න මොනවද ඒ ලබු කෙඩියේ ඈ ලබු කැටේ ඇතුලේ තියෙන්නේ හොඳම මීපැණි ඕ මේ මීපැණි ගේන්ට මම බලා හිටියා මෝර මල් බුළු මල් කොළොම් මල් මාර මල් පිපෙනකල් ඇයියේ මගේ දහන්නේයි කියලා මෙන කාගෙන් අහන්නද ආයිබෝවා මේ කොළොම් මල් මෝර මල් පැණි බීලා මීමැස්සු හදන මීපැණි තමයි තමුන්නැහැගේ අප්පච්චි මහරාල මට ගේන්ට කිව්වේ. මම මේ මීපැණි ලැබු ගෙඩිය උන්නැහැගේ අතටම දෙන්නයි යා. කොකෝ උන්නැහැ. වෙදිකාරයට කියන්න මගේ අප්පච්චි අද මෙතන නෑ. දුම්බරට ගියාද? මගේ අප්පච්චි මැරුණා. ඒ කියන්නේ උන්නේ තෙලව ගියා. එහෙමද? ඔව් ඔව් වෙඩිකාරයා. ඔව්. ලෝකේ හැටි ඔහොමයි. අපි කවුරුත් ටික දොහයි ඉන්නේ. තමුන් හැට කියන්න දවසක් දා මගේ පැලෑඹුරේ. ඒ කියන්නේ මේ උඹේ පවුලේ කට්ටියද? අන්න හරි. මහා කැලේ දඩේමට මං යනකොට මගේ අම්මා මට කීව රැට කන්ට පැලට එන්න කියලා. ඔව්. ඒ කියන්නේ උන්ද අපි තුන් දෙනෙකුටම බත්තු යැව්වා. කොයි කාලෙද මං ගැටය කාලේ. ඕ. අනිත් තුන් දෙන්නත් මං වගේම ගැටා. ඕ. අපි දෙයිය කන්දෙන් එහාට ඉර පහත් වෙනකල් සුරුට්ට උර උරා ඉඳලා කරුවල වහපල ගන්නකොටම දඩයම් මං ගච්ඡන්ට ගත්තා. අපි ගියේ බණ්ඩියා ගොයියගේ හේන මැද්දේ. ආහා ඉතින් ඩිංග දුරයි ගියේ. ඩෝං ගාලා ගිනි බින්දේ නැද්ද අපිට කුඩන් වෙන්න? ඕපචියේ වෙඩිල්ල වැදුනද බෝලාට? වැදුනායි කියන්නේ. සකලයා යෝගේ මලන්ඩි මණ්ඩුකයයි එතනම දොයි. ඔහේ පල්ලයන් ඉති මහ කන්දේ මහ දෙයයන්ට අඩුක්කු දානේ පුදන්ට මං විතරයි දා ඉතුරු උනේ. <laughs> මං ඒ කාලේ ආරච්චිල වෙලා හිටියානම් ඒ බණ්ඩියා ගොයියා එදාම රෑ අල්ලලා යකඩ වලලු දාලා ගෙහුම් දෙනවා මහමුලා දෑනින්ට ඌව පණ තියනකල් මහවුලු ගෙදරට දොක්කන්ට මේකේ වැඩේ මේ කීරාල උන්නහේ එයි එයි එයි එයි මොකක් කිව්වා මොකක් කිව්වා කීරාල උන්නහේ නෙවෙයි මම දැන් මේ පලාතේ ආරච්චිල මහත්තයා මමයි ලොකු ගම්මුලා දැන් <laughs> තකට තකයි ඒක යසයි මට සන්තෝසයි ඒක ආණ්ඩත් සන්තෝසයි. සමුන්න ඒ වගේම ගම් ගම් ගම්මු මුලාවේ දාපු කෙනෙක් තමයි ඒ කාලේ ඔයගේ මලගිය මහරාල. ඒ ඒ ඒ ගම්මුලාවේ දාන නෙවෙයි ගම්මුලා දෑනි තානාන්තරේ දරන උත්මයෙක් මන් දැන්. බොට තේරුණාද? තේරෙන්නේ ඉතින් මං ඉස්කෝලේවත් පන්සලටවත් ගියා ඇය ඉගෙන ගන්නට. මං ගියේ මහා මොකොලන් ඉසව්වටනේ. ඉතින් එදා දඩයන් ගමන අහක දාලා මං දුවගෙන ආවා ගෙදරට. ඒ එනකොටත් මයි අප්පච්චි වෙලිසද්දි ඇහිලා උන්ද පාර දිහා බලා හිටියා. ආහා. අපි තුන් දෙනාම බත් කාලයන්ට එයි කියලා. හ්ම්. මං කිව්වා සකලයයි මණ්ඩුකයයි බත් ගිලින්ට ආයේ එන්නේ නෑ කියලා. හ්ම්. එතකොට මගේ අම්මා කෑ ගහනවා තුන් දෙනෙකුට බත් හැලියක් කියෙව්වා කියලා. අප්පච්චියා කීවා තුන දෙක කරලා කරබ ගනිල්ලා කියලා. ඒ කාලේ මේ මහා කැලේට එහෙම තමයි. ඕන්න බලහන් ඒ කාලේ මං වාගේ හොඳ ආරච්චිල කෙනෙක් හිටියානම් ඒ වෙඩිල්ල තියාපු බණ්ඩියා කම්මුතු කරනවා ආව් කම්මුතු කරන්න බණ්ඩියා නොවේනේ කොකා ගැස්සුවේ ඈ ඒ තුවක්කු කොටේ ඌරු යන හදිරෙහිකට මානවෙන්ට කණුවකට තියලා බැඳපු එක. ඕහෝ. ඒකේ තත්ත්වෙන්ද සකලයයි මණ්ඩුකයයි පාගාන්ට ඇති කරවලේ. හ්ම්. ඈවෙදිකාරයා. උඹ කැමති නැද්ද? ගල් ඔය දාලා ආපහු මේ පැලැස්සටම ඇවිත් ගොවිතැනක් කරගෙන ඉන්න. <laughs> මොකද කැමැති? <laughs> හැබැයි ඉතින් මට හොඳ තුවක්කු බටයක් ගන්න ලයිසොන් කොලයක් හදලා දෙනවනම්. අඳේට වැඩ කරන්න කුඹුරු කෑල්ලකුයි හේනකුයි රිංගලා ඉඳ පැලකුයි තියෙනවනම් මම මේ ගමම්ම පැලස්සේ පැලපදියන් වෙන්න. හරි හරි එව්ව ගැන මං සලකලා බලන්නම්. හැබැයි ගොයියෝ මං මොනවද බොට කොරන්ට කියන්නේ? ඒවා එයා කාර්යෙන්ම ඉෂ්ට කරන්ට පොරොන්දු වෙයන් ඈ ඇයි ආරච්චිලටත් වෛරක්කාරයෝ හතුරු තරහකාරයෝ එහෙම ඉන්නව ඒවා ගැන මම බොට පස්සේ කියන්නම්කෝ මම මේකේ විධාන ආරච්චිල වුණාට මටත් හතුරෝ ඉන්නවා පලිගන්ට බලාගෙන එහෙමද හොඳයි ඒකත් මම බලාගන්න ආරච්චිලා හින්දා මේ මගේ පණ කෙන්ද වුණත් මං දෙන්නම් මට හොඳ අලුත් තෝක්කු බටයක් ඒ හරිය මම් බලා ගන්නම්. තමුන් ඇයට කන්ද දෙයියන්ගේ පීඨ ආරස්සාවයි. හ්ම් හ්ම්. ඕනෙකුටවත් බය වෙන්න එපා. මේ වෙඩික්කාරයට නවාතැන් ගන්නට මේ ඉමම පැල් කොටයක් හරි වෙන් කරලා දුන්නොත් ඔබ දැන් එතකොට කාලා බීලාද මේ ඉන්නේ <laughs> කියපම් මට මම මේ එන ගමන් මඩු පිට්ටු කෑවා ආ එහෙමනම් ආ අර උයන ගෙට ගෙවුම් මං කිව්වයි කියලා තියෙන දෙයක් ඉල්ලගෙන කාලා වරෙන් මං එක ගමනක් යන්න. එහෙමයි එහෙමයි. ඒයි ඒයි කරුණා කරුණා කො ළමාතනි කතා කරපන් මෙහාට. ආ හොඳමයි. ඇයි කෑකෝ සංගහන්නේ? මේ කෑකෝ සංගහන්නේ කොහෙද ඉන්නේ කියන්ට නොදක්ක හිඳයි. මේ ටිකක් මෙහාට එන්න මැනිකේ යමක් කියන්න. හානේ අන්න අර ආපු මිනිහා ගෝනි මල්ලා තුසගෙන කුස්සියට යනවා. කවුද මිනිහා? ආහා ඒ තමයි මේ පැලැස්සේ හිටිය හොඳම දඩයක්කාරයා. ඒ විතරක් නෙවෙයි මිනිහා බොහොම විශ්වාසයි. මගේ අප්පච්චිගේ කාලේ ඉඳලම මේ වලව්වට හුඟක්ම කිට්ටුවෙන් හිටියා. මිනිහට කියන්නේ වෙදිකාරයා කියලයි. තුවක්කු බටේ එල්ල කරලා අර ඈත කන්දේ ඉන්න ගෝණෙක්, මුවෙක්, ඌරෙක් පටස් ගාලා බිම දාන්න පුළුවන් ඕකට. මේ අහනවා gedara ඇත්තෝ. අපට එපා ඒ අහිංසක සත්තු මරණ මිනිහෙක් ලං කරගන්න. නෑ නෑ නෑ එතනෝ. මම මේ දඟලන්නේ අපට හතුරුකම් කරන මිනිස්සුන්ට පෙන්නන්ට නහයට අහන්නේ නැති මහා නරක දඩයක්කාරයෙක් මෙහෙ ඉන්නවා කියලා සංඥාවක් දෙන්නයි. මං මේකව ඔය හොයා තමයි හිතියේ. වාසනාවට වගේ කන්දේ දෙයියෝ ඌ අද මෙහාට එවලා තියෙන්නේ. මං අහන්නේ ඇයි මේ මිනිහව මෙහාට එව්වේ? ඔය බලාපල්ලකෝ ඉතින්. එතනෝ අපේ ඉහ වටේට දැන් අපට තරහකාරයෝ හතුරෝ ඈ පලි ගහන්න උන් බලාගෙන ඉන්නවා. මං අහන්නේ කවුද ඒ උදවිය කියලා? ඇයි එතනෝ මයේ අප්පච්චි මැරෙන්න කලින් උන්දගේ මේ බූදලේ මට පවරලා නෙවෙයි නේද ගියේ හ්ම් එහෙමනම් ඔයගේ නගන්දි උක්කුමැනික කිව්වේ ඒ මාමන්නේ මැරෙන්න මාස කීපයකට කලින් උක්කුට ඒ අන්තිම කැමති පත්‍රේ දුන්නයි කියලා බෝලන් එතන කවුද හිතුවේ මගේ අප්පච්චි ඔය විගහට ඇස් පියාගෙන පිට වෙලා යයි කියලා ඒ හින්දා මං මගේ රාජකාරී වැඩ කර කර හිටියා ඒ අන්තිම කැමැති බලපත්‍රය ලියලා අත්සන් කරවගන්න පස්සේ පුළුවන් කියලා. ඒක දැනගත්තු මගේම උක්කු නගා මං රාජකාරියකට නුවර ගියදා කෑවිත් අප්පච්චිට බේතරන් දෙන්න යනවා කියලා එක් කරගෙන ගෙහෙමු. ලියව ගත්තේ නැද්ද සකල බූදලේම යාගේ නමට? ආස පොලෝ ඉරහඳ දෙයියෝ සාකි හැබැයි මා මේක කෑ ගන්න එපා. අර පාර යන මිනිස්සුත් බලන් ඉන්නවා. මොණයකා බලා හිටියත් මං කියන්නේ ඇත්තනේ. මගේම නඟා උක්කු මැණිකේ කරකාර බැඳගත්තු අර ටිකිරි දුම්බරයා කියන මිනිහාගේ බහට දුටුවද මට කරපු වින්නැහිය. හැබැයි එතනී මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ආව් ආව් ආව් ඒයි වැඩිකාරයා මේ අර දඩයක්කාරයා නේද? කැලේ ඉන්න ගෝණු මෝ සේරම මරයි ඔය මිනිහා. හා මම් පැලැස්සේ වෙඩික්කාරයා දඩයමට වගේම ඕනම හතුරෙක් මෙල්ල කරන්න පුළුවන් අපනේ. ආ වරෙන් වරෙන් මෙහාටම වරෙන්. ආ වරෙන්කෝ මේ මේ එතන හා මේ අඳුනනවා දුඹ. ආ මේ තමා වලව්වේ හාමු අඳුනනවද? <laughs> ඇයි අප්පෝ නැත්තේ මං දන්නවා. <laughs> ඒ දවස්වල මම මේ යායට ආවම පැණිමොර කඩනකොට කිරල්ල කරඹ කඩනකොට මේ ඇත්ටි අනිත් යේලියෝයි ගස් යටටම ආවා. <laughs> මතක ඇති මං හිතන්නේ ඉස්කෝලේ ගිය කාලේ. ඔව් ඔව් මට මතකයි. <clears throat> මිනිහා ගල් ඔය පැත්තට වැදිලා ඉඳලා දැන් මේ පැත්ත හොඳයි කියලායි ආපහු ආවේ. ඒක හොඳයි වෙදික්කාරයා. මේ මිනිහට නවතින්න තැනක් ඕනලු. මං කීවා ඒක සුළු දෙයක් කියලා. මේ වගේ ධෛර්යය තියෙන දඩයක්කාරයෙක් මෙහෙ ඉන්න එක මටත් ලොකු ධෛර්යයක්. නෑද එතන? මේ අන්ධාර කරුණකෙල්ල අපට අඬ ගහනවා. උඹේ ඔය ගෝණි මල්ලයි ඒකේ තියෙන එව්වයි අපේ ගේ පිටිපස්සේ තියෙන අර වී කොටන මඩුගේ තියාගන්නවා. ඔය ගුරුසු මිනිහට මේ ගෙදර නවාතැන් දෙන්නද යන්නේ? ඔන්න මන් නොකිවයි කියන්ට එපා. ඒකේ එච්චර හොඳ සෙල්ලමක් නෙවෙයි. මුලන් එතනෝ ඔහොම මිනිහෙක් මේ පරණ වලව්වේ ඉන්න එක අපේ ආරස්සාවට විතරක් නෙවෙයි මේ ඉද කඩන් වලින් එන පළපරෝජන හොඳටනක බලාගනියෝ මිනිහා. ඔව්. දැන් බලනවා මගේම නංගි ඈ උක්කුමැණිකේ මගේ ඇස් ගෙඩි දෙක වහලා අප්පච්චිට බේතරන් දෙන්න කියලා පෙරක දොරුවෙක් ළඟට එක්කලාගෙන ගෙහුම් කරපු වින්නැහිය බලනවා ඒක කරන්ට කවුද නගාව උසි ගැන්නුවේ? අර ටිකිරි දුම්බරයා කියන නගාගේ මිනිස්සයා. ආ. ටිකිලගේ කන පැලෙන්න මම බම්ම. එහෙම දෙයක් කියන්ටවත් කරන්ටවත් එපා. මං නෙවෙයි එහෙම දෙයක් කරන්නේ. වෙදිකාරයයි. ඒත් එපා. නරක දේ tamun කෙරුවත් එකයි වෙදිකාරය ඇලව්ව කෙරුවත් එකයි. මොනාද ඈනිය වෙලා තාම දන්නේ නැද්ද? ඒ වගේ දේවල් කරන්ට ගිහින් අහුනම සිපිලි ගෙයි ළඟින්ට වෙනමයි කියලා. ඔය මිනිහ නම් මේ ගෙදර තියාගන්න එපා. ඒ කියන්නේ මිනිහා එතකොට ආපහු ගල්ලෝ එකට මරින්නද? ඈ? මට බෑ ඒක කරන්ට එතනි. හරි. මේ ගෙදර නවතැන් දෙන්න නම් අමාරුයි කියලා නෑ. හරි. මේ ගෙදර නවතැන් දෙන්න අමාරුයි කියලා වෙන තැනක නැවතිලා අපේ වතු පිටිවල වැඩ කරන්න මං පංගනාත කොරඤ්ඤා. ආව්. ඕන එකක් කරගන්නවා. හැබැයි මේ වහලයට නම් ඉන්ට කියන්න එපා කීයට කියන්න. මලම් පල්ල නිතරම දැරි තැවරිල්ල ලෙලුම් ලෙල්ල දෙලොම් ලෙල්ල කාටත් රස නැති ලෙල්ල වෙලං ගොල්ල හේනෙම් මේ මේ වෙදිකාරයා වෙදිකාරයා මේ මෙහෙම බොට යමක් කියන්න තියෙනවා මට මගේ එතන හාමිගේ නෑ කෙනෙක් එනවලු මේ මඩුවේ නවතින්ට මං ඒක දන්නේ නැතුවයි බොට මේ මඩුගේ නවතින්ට කීවේ ඔය පළච්ච ඒකත් එහෙමයි මේ කියන්නේ මට ආපහු ගල්වලටම යන්න කියනවද? නෑ නෑ නෑ බොට මේ පැලසේ වෙන කොහේ හරි තැනක් හොයා ගන්න බැරි නම් උඹ දන්නවද මගේ අර පහළ තේවත්ත? අන්න ඒකේ තියෙන ස්ටෝරුවේ කාමරයක නැවතිලා හිටහන්. ආයි බෝ මට ස්ටෝරුවේ අතර දුන්නා නම් හොඳයි. ආ ආ ඒ ඒ හිම්බණ්ඩා හිම්බණ්ඩා එනවා. ආ මේ ගෙනෙන් ඔය තිරික්කලේ මෙහාට තිරික්කලේ ගෙනෙන්. හොඳයි. අද මුවන් පැලස්සේ රංගපෑම් කීරාලාරච්චිල විජේරත්න වරකාගොඩ එතන චන්ද්‍රා කළුආරච්චි වෙලිකාර්යා කමල් ගමකේ කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන